යෑමකට සූදානම් වෙලා තමන් සමාදන්ව තියෙන සීලය අදිස්ථාන කරගෙන සාදුකාරයක් වෙන්න. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං තිපජානාති සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තං තිප්පජානාති වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තං තිප්පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තං තිප්පජානාති වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සත්‍යයකට දෙසරයක් මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන දේශනා මාලාව පවත්වාගෙන මේ චාරිත්‍රාක් තිබුණේ ඊයේ දවසේ සිකුරාදා දවසේ අපේ සතිපට්ඨාන සූත්‍ර දේශනා දවසේ නමුත් මේ අද කරන්න බලාපොරොත්තු වුණ මේ භාවනා වැඩපිළිවෙලට සකලශීමක් වශයෙන් එහි පිමුණු කාර්ය බහුල භාවය නිසා අපි මේ ශුක්‍රාද ධර්ම දේශනාව කල් දැම්මා. ඉතින් අද මේ සෙනසුරාදට කරන සාමාන්‍ය ධර්ම දේශනාව වෙනුවට ඒ ඊයේ අතපහුව වෙච්ච ධර්ම කොටාසේ ඉදිරිපත් කරගනිමු කියන අදහස මතයි අද මේ සතිවත්ථාන සූත්‍රයටම අපි නැවත පෙළඹෙන්න පෙළඹුණේ. අපි ගියේ පාර වෙනකොට මේ සතිපට්ඨාන සූත්‍රය අවස්ථා 10කට දේශනා 10කට පවත්වා දුන්නා. ඒ වෙනකොට ඒ වාගේම කායනුපස්සනා කොටසත් වේදනාපස්ස වේදනානුපස්සනා කොටසත් අපි අපගේ ශක්ති ප්‍රමාණය හැටියට මූල ධර්ම කාරණා මෙන්ම ප්‍රායෝගික කාරණාත් ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරන්න යෙදුණා. ඒ අනුව අද අපට තියෙන්නේ 11 වෙනි ධර්ම දේශනාව. ඒ වගේම අලුත් ප්‍රවිෂ්ටයක් අපි ලබා ගන්නේ චිත්තානුපස්සනාව. මෙතනදිත් සරුවචන් වහන්සේ කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන ඒ ප්‍රශ්නයෙන් තමයි මාත්‍රකාවට පෙළ ගැස්ම ප්‍රවිෂ්ඨය ලබා ගන්න. ඒකත් අපි අර කායානුපස්සන වේදනානුපස්සන වාගේ මෙතනත් ඒ විශේෂ යෙදුමක් තමයි චිත්තේ චිත්තානුපස්සී. හිතේ හිතානුව බලන. ඒ හිතේ හිතානුව බලනවා කියනකොට අර කයේ කය ආනුව බලනවා වේදනාව වේදනානුව බලනවා කියන වගේම මෙතන අලුත් තාලයක් අලුත් ආකාරයක් අපට හිත දිහා බැලීමට සර්වචනාංශය ආරාධනා කරනවා. ඒක අපිට තේරෙන විදිහට කියනවා නම් හිත සම්පූර්ණයෙන්ම බලන්න. හිත වර්ණ ගන්නන්න එපා. හිත එහෙම කරන්න යන්න එපා. ප්‍රතික්‍රියා කරන්න එපා. හිතට එන දේ ඒ තාලෙම බලන්න. පූර්ණ නිගමන වලින් තොරව බලන්න. හිත සමස්තයක් වශයෙන් බලන්න. ඒකකයක් වශයෙන් බලන්න කැහැඩ ගස්වන්න එපා. හිතට පුළුවන්කමක් තියෙනවා ඒක. අන්න ඒකයි මේ මුලින්ම ආරාධනා කරන්නේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒකට හේතුව එහෙම කියනවත් ඒ වාගේම අපිට අද මේ විදිහට අවධාරණය කරන්නත් හේතු වෙලා තියෙන්නේ මේ ආගමානුකූල ජීවිතයත් එක්ක මේ හිතේ හොඳ පැත්ත නරක පැත්ත කියලා හිතේ පැහැදිලිවම අපි පූර්වගත නිගමන වගේක් තියෙනවා. ඒක නිසා හිතට නරක හිතවිල්ලක් ආපුවාම ඒක දිහා බලන එක නරක වැඩක් කියන එක තමයි තර්කානුකූලව හිතා ගන්න තියෙන්නේ. ඒක හිතා ගන්න නෙවෙයි වැඩේ කෙරෙන්නේත් එහෙමමයි. ඒ වගේම හොඳ හිතවිල්ලක් ආවොත් හොඳයි කියලා <clears throat> හිතා ගන්න පෙළඹෙන ගතියක් තියෙනවා. මේක යාන්ත්‍රානුකූලව සිදුවෙන වැඩක්. හැබැයි මෙතනදී නම් සර්වඥාන්ත අපිට ආරාධනා කරනවා මෙන්න මේ යන්ත්‍රානුකූලව සිදුවෙන වැඩේ දිහා පොඩ්ඩක් නතර වෙලා බලන්න. අප්‍රමාදීව බලන්න. හොඳ පේනකොට හොඳ වාතයෙන් නරක වෙනකොට නරක වාසයෙන් දැක්කට නම් දෝෂයක් නැහැ නරක අයින් කරන්නත් හොඳ එක බදා ගන්නත් ගියොත් භාවනාවක් වෙන්නේ නැහැ මෙන්න මේ නිසා මේ චිත්තේ චිත්තානුපස්සී කොටහට එනකොට සතිපට්ඨානේ ඒකාන්තව පවතින විපස්සනායි පමණයි. එහෙම නැත්නම් කවදාකවත් මේ හිතේ හිතානෝ බලන වගේ වැඩපිළිවෙලකදී හිතට එන කෙලෙස් ධර්ම පිළිබඳ අපිට කවදාකවත් දැනගන්න හම් වෙන්නේ මෙවුවා දුරු කළ යුතු දේ මෙවුවා බැහැර කළ යුතු දේ මෙවුවා ආවොත් හිතට හොඳ නෑ ඒවා දකින්නේ කොහොඳ නෑ කියන අර පැරණි තර්කානුකූල පුරුදු අදහස හිටියොත් ඒ නිසා මෙතෙන්දි සිද්ධ වෙනවා හිතට එන අදහස හිතට එන අදහසක් වශයෙන් හිත හිත වශයෙන් බලන්න. මේක පුළුවන්ද බැරිද කියන එක අපි පැත්තකින් කියමු දැනට. නමුත් මේ මූල ධර්මයේ ඉස්සරහට ගන්නයි මේ උත්සාහ කරන්නේ. කතංච බික්කවේ භික්ඛු චitte චිත්තානපස්සී විහෙරති. හිත බික්කවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තං ติ පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති හැම මේකේ ඉස්සල වෙන නරක පැත්ත සරාග හිත නැත්තම් හිතට රාගයක් ලෝභයක් ඊර්ෂ්‍යාවක් මසුරුකමක් මේ ආදී වශයෙන් ලෝභ ගණයේලා වැටෙන රාග ගණයේලා වැටෙන සමුදේ පක්ෂේලා වැටෙන හිතවිල්ලකින් හිත ආතුර වෙනවා හිත සරාගී වෙලා ඉතින් එතනදී සරුවචනසේ දේශනා කරනවා සරාගං වාචිත්තං හිත සරාගී වූ හෝ වේවා සරාගේ හිතකුයි දැනගනි. ඉතින් මේකෙදි අර ධර්මය අපිට අර සම්ප්‍රදාන කූල සරාගං හිතක් ඇති වෙච්ච එක මකන්න ඕනේ අයින් කරන්න ඕනේ ඒක නැති කරන්න ඕනේ ඒක වැරදි දෙයක් කියලා ඒ අර පරණ ආකල්පෙන් බැලුවොත් අපි මේ හිත බලනවා වෙනුවට ඒක නැති වංගස්ථාන කරන්නයි උත්සාහ කරන්නේ. එහෙම කෙරුවොත් එකක් විශ්වාසයි කවදාකවත් රාගය කියන්නේ කියන මොකක්ද කියලා දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද රාගය එනකොටම අපි රාගයට ප්‍රතික්‍රියා කරන එක නොවිය යුත්තක්, නොපැතිය යුත්තක්, බලාපොරොත්තු නොවිය යුත්තක් විදිහට කල්පනා කරන නිසා අපිට රාගයේ මුලවත් හරියට දැක ගන්න හම් වෙන්නේ අග දැක ගන්න හම් වෙන්නේත් නැහැ සරාගං වාචිත්තං කියලා කියන්නේ රාගයේ ඇති වුණා මැද කොටහ පමණයි පේන්නේ එනකොටම ඒකට අපි ප්‍රතික්‍රියා කරනවා නමුත් මේකේ සූත්‍ර පාළිය දිහා බැලුවොත් පේන්න තියෙන්නේ සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති විතරයි රාග හිතක් වූ හෝ වේවා රාග හිතක් යයි දැනගනි ඉතින් අපිට වෙන්නේ ඔන්න ඔතන තිරින්ග අල්ලන්නේ නැති ගතියක්. ඔතන නතර කරගන්න බැරුව අපි වේගයෙන් රාගයේ හිතක් මතුනේ මේක තරම් වෙන්නේ නැහැ මේක හොඳ නැහැ මේක සීලයට හොඳ නැහැ සමාධියට හොඳ නැහැ කියලා රාගහිත දුරු කරන්න ගන්න උත්සාහය නිසා අපිට දුරු කළත් නොකළත් කවදාකවත් රාගයේ ප්‍රകൃතිය රාගයේ ස්වභාවික ලක්ෂණ රාගයේ මුලමදාග දක ගන්න ලැබෙන්නේ නැහැ ඒක නිසා රාග හිතක් ආපු බව දැනගත්ත වෙලාවක ඒ රාග හිතය හිතකුයි මම මේ බලබලා ඉන්නේ මගේ මූණට ඉදිරිපත් කරලා තියෙන රාග හිතක් කියලා. ඒක දිහාම බලාගෙන හිටියොත් විතරක් පමණක් ඊගාව චිත්තක්ෂණයේදී මතුවෙන රාගය මේ චිත්තක්ෂණයේ තරම් මෝරන්න කලින් දැක ගැනීමේ අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ වගේ රාග හිතක් දැනගන්නකොට ඒක අපි දැකගන්නේ මේ රුවාට පස්සේ ඒක ප්‍රකට වුණාට පස්සේ අන්න ඒ බව දැනගෙන ඊගාව චිත්තක්ෂණේ රාගයේ මතුවෙන දිහා රාගේ නොදකින් නොපතන් කියන හැඟීමකින් තොරව බැලුවොත් පමණක් ඊගාව චිත්තක්ෂණේ ඒ රාගයම නැත්නම් ඒ අරමුණම වරමුණු කරගෙන මතුවෙන රාගයේ චිත්තක්ෂණයට කලින් මෙච්චර මෝරන්න පොඩ්ඩකට කලින් දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට චිත්තක්ෂණ කීපයක්ම මේ රාගය ආවයි කියලා කලබල වෙන්නේ නැතුව. රාගය ආවයි කියලා ඒක නැති බංගස්ථාන කරන්න හිතන්නේ නැතුව බලහන් හිතියොත් පමණ මේ රාගේ මතුවෙන්න මතුවෙන්න මතුවෙන්න ඒකට මතුවීමට හේතු වෙච්ච හේතුව ඒක ලාමක තැනකඳලා මේ අදපවතින ගොරෝසු තත්ත්වයටපත් වෙච්ච හැටි කියන රාගයේ ආදිය රාගයේ ප්‍රත්‍යය රාගයේ මුල රාගයේ ලදරු අවස්ථාව රාගයේ ලාමක අවස්ථාවල් හොඳට දැක්කීමේ අවස්ථාවක් තියෙනවා. ඒක සර්වඥාසික එකක් නෙවෙයි මේ චිත්ත නියාමයක්. ඒ නිසා රාගය රාගය වශයෙන් මුලමදාග වශයෙන් දැක ගන්න නම් අපි රාගයේ දිහා ප්‍රතික්‍රියාවලින් තොර පූර්ව නිගමනවලින් තොර රාගය බැලීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ නිසා කවදා හෝ රාගය මේ විදිය මුලමදාග දකින්නකම් අපි රාගය අයින් කරත් නැති වුණත් ඒක తాවකාලිකයි. කවදා හෝ රාගය මෙන්න මේ විදිහට දැකලා ඒකේ මුලක් දැකලා ඊට පස්සේ ඉතින් ස්වභාවය තමයි යෝගේ අග ඉබේම පේන්න පටන් ගන්න. ඒ කියන්නේ රාගය නැති වෙන්න පටන් ගන්නවා. අගත් දැක්ක දවසට තමයි අපිට රාගය පිළිබඳව අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං අහකාරං අවේසන්තෝ දුක්ඛා ජාති කුණප්පුණං කියලා කියන්න පුළුවන්. මේකේ හදන වඩුව වගේ මුල දකින්න පුළුවන් වෙන්නේ වඩුව දකින්නකොටම ගහලා එලවලා නෙවෙයි. එයා මේ වැඩේ කරද්දිම අපිට අපි කුප්පද්දී අපි රාගෙන් රත් කරද්දී තෙත් කරද්දී ඒක දිහාම බලන කීමේ ශක්තියක් තියෙනවා. ඕක නැති තාක්කල් අතු කරන්නේ වඩුවට උදව් කරන එක විතරයි. රාගයට පොර දාන එක විතරයි දැන හෝ නොදැන. හිතන තියෙනවා පුංචි පැලිරක්. මෙන්න මේ පැලිර අල්ලගත්තේ නැත්නම් කොච්චර කල් හිටියත් අපි සුචරිතවාදියෙක් වෙයි. හොඳ මිනිහෙක් වෙන්න උත්සාහ කරයි. සමහර වෙලාවට తాවකාලික తాවකාලික වෙන්නත් ඉඩ තියෙන නමුත් කවදාකවත් ස්ථිරසාර වෙනසක් ඇති කරන්න හම්බ වෙන්නේ රාගයේ මුලැමැදාග නොදක. ඒ නිසා සරුවචනසේ දේශනා කරනවා සරාගං වා චිත්තං සරාගං වා චිත්තන්ති පජානාති කිය. මුටි මේකට මම කැමති මේ සාධක සූත්‍රයක් උපුටා දක්වන්නේ ඒකයි මේකයි නම් බොහොම ජයයට ගැලපෙනවා. උදාන පාළිය සඳහන් වෙනම එක් ගාථාවක දේශනා සූත්‍රය කියලා සරුවචනාංශිකේ දේශනාවේ තියෙන සරුවචන වහන්සේ විසීම පෙන්වා තිය යුතු ලස්සන ලක්ෂණ දෙකක්. ඒකෙදී සරුවචනාංශේ දේශනා කරනවා තථාගතස්ස භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේ දේශනා පරියායේන භවಂತಿ කියලා. මහණෙනි තථාගතෝ අරියා අරියත්තු සම්මා සම්බුද්ධජනන් වහන්සේට උන්වහන්සේගේ දේශනාව දෙආකාරයක් වෙනවා විස්තර වශයෙන්. කතමේ ද්වේ මොකද්ද මේ දෙක? පාපං පාපතෝ පස්සථාති අයං පඨමා දේශනා. පාපය පාපය වශයෙන් බලව පාපය පාපය වශයෙන් දකිව මේක තමයි ප්‍රථම දේශනාව. පාපං පාපතෝ දිස්වා තත්ත විරජ් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයං ဒ ුතිය දේශනා පාපයේ පාපයේ වශයෙන් දැක එයින් විරමණය වීමට එයින් විමුක්ත වීමට එයින් නිබ්බිදා වැඩි කර ගැනීමට කටයුතු කරව ඒක දෙවෙනි කොටස අපිට වෙලා තියෙනවා දෙවෙනි කොටස ඉස්සරහට ගන්නවා පළවෙනි කොටස මතක නැති කරගන්න. පාපයේ පාපයේ වශයෙන් දැකීම මනුෂයාට විතරක් කළ හැකි බුද්ධ උපෝධාම්ද්‍රාගේ එකම උපදේශය කියන එක අපිට මතක නැති වෙලා අපි බලන්නේ පාපේ දුරු කරන්නයි. කවදාකවත් වෙන්නේ නැහැ. පීලා දාන්න පුළුවන්. සමහර වෙලාවට අපි කර කලබල නිසා නැතුවා වගේ පේන පටන් ගන්නවා. නමුත් කවදාකවත් පාපේ මුල සිඳින්න බෑ. දැන් මෙතන පාපේ වෙලා තියෙන්නේ රාගේ. රාගේ රාගේ වශයෙන් දකිව රාගේ රාගේ වශයෙන් බලව මේ තමයි බුදුහමගේ පළමුම දේශනාව. දෙවෙනි එක තමයි රාගේ රාගේ වශයෙන් දැක එහින් ඒ රාගයෙන් නිප්පිතා ඇති කරගන්න විරොධ විරාගය ඇති කරගන්න විමුක්තිය ඇති කරගන්න කටයුතු කරන්නයි කියලා කියනවා. ඉතාමත් පුංචි පැලිරක් මෙතන තියෙනවා. වැරද්ද වැරද්ද වශයෙන් දැක ගන්න පුළුවන් නම් ඒක තමයි ඉතින් භාවනා ජීවිතේ ඉතාමත් වැදගත් දෙයක්. පාප වේ වැරද්ද හදා ගන්නවා කියන එක බොහොමත්ම සරල වැඩක්. ඉතාමත්ම ලේසි වැඩක්. මම මේක කිව්වට සමා වෙන්න ඕන. අවශ්‍ය කළ තියෙන පාපේ පාපේ වශයෙන් දැක ගැනීමයි. ඒක නිසා සරාගී හිත එනකොට මයි ළඟ දැන් මේ සරාගී හිතක් කියන එක දැනගන්න නම් එසේ මෙසේ සතියක් තිබිලා බෑ. එසේ මෙසේ අප්‍රමාදයක් තිබිලා බෑ. සෑහෙන සුතමේ ඥානයක් තියෙන්න ඕන. ඒ වගේම සෑහෙන වශයෙන් වරද්දගෙන මේ වැඩේ හරියන්නේ නැති බවට සාර්ථකත්වයක් නැති බවට Taman තුලම නිබ්බිදා පහළ වෙලා තියෙනවා. අපි මෙච්චර රාගෙත් එක්ක වැඩ කරනවා. නමුත් තාම අහුවෙලා නැහැ. මිනිහා එනකොට මිනිහා මෝරලා හමාරයි. ඒකකොටම අපි කලබල වෙනවා, පියන්න හදනවා, මකන්න හදනවා. කවදාකවත් අපිට ඒකේ මුල දැනගෙන ආයේ නොයනාතාලෙට මකා ගැනීමේ ශක්තියක් අපිට නැති වෙනවා. මොකද මේ රාගය පිළිබඳව අපිට තියෙන මහා බියස්කුළු බිය මේ බය එළවෙන සුළු සතුරු අහසේ නොකල යුතු මහා නපුරෙක් කියලා. ඇත්ත තමයි මිනිහා නම් නපුරා තමයි. නමුත් මිනිහා අයින් කරන්න මිනිහාගේ මුල ගිය අල ගිය තේරම දැනගන්න ඕන. රුචි අරුචිකන් තේරම දැනගන්න ඕන. අංග ප්‍රත්‍යංග සේරම දැනගන්න ඕන. ව්‍යංජන අනු ව්‍යංජන සේරම දැනගන්න ඕන. ඒක දැනගන්න මිනිහා පොඩ්ඩක් ආශ්‍රය කරන්න වෙනවා. ඒ රාගය පොඩ්ඩක් ආශ්‍රය කරන්න. ඒකට නම් කරන්න වෙන්නේ සරුවචනාසගේ ප්‍රථම ධර්ම දේශනාව. රාගේ රාගේ වශයෙන් දැන ගැනීමල තරම් අපට මේ හොඳ නරක දෙක ඉක්මවපු සත්‍යය කරු කරන தত্ত্বයක් තියෙනවා කියලා පොඩ්ඩක් පරීක්ෂා කරගන්නයි. මේක මහ භයානක අදහසක් මම ඔළුවකට දාන්න හදන්නේ. මොකද ඒ තරම් මේ ආගමයි හොඳ නරකයි කියන දෙක එකයි. ආගමානුකූල වෙච්ච කට්ටිය ඔක්කොමලා හොඳ වෙන්න හදනවා. කවදාකවත් හොඳයි නරක ගලවන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක ඈඳුත්තක්. හොඳ තියෙන තැන නරක තියෙනවා නරක තියෙන තැන හොඳ තියෙනවා. ඒ නිසා නරක ගලවන්න හදනකොට හොඳත් එක්කම තමයි ගැලවෙන්නේ. ඒ නිසා අපිට මේ ජීවිතයක තියෙන දර්ශනීය පැත්තේ වෙන්න පුළුවන් තියෙන අවස්ථා තුනක් බලනකොට ඇත්තෝ සඳහන් කරන්න උත්සාහ කරලා තියෙනවා මුලින්ම තියෙනවා අපිට මේ సౌందర్యාත්මක පැත්තක් ජීවිතේ. මේක තමයි පුංචි කාලේ අපි අපේ ලිංගික පරිණතයටපත් වෙනකන් අපිට තියෙනවා සුන්දර සිරිදොල් ජීවිතයක්. මේකෙදිත් අපිට අම්ල තාත්තලා කියලා දුන්නේ නැත්නම් හඳුන් අදින්න ඕනේ කියලා හැඟීමක් එන්නෙම නැහෙනේ. නන්දර මගේ පුංචි ගහන්න පටියක් දාලා ගැට ගැහුවේ නැත්තම් සරම හිතින්නෙම නෑ. ඒක ඉතින් මොන කර්මයක්ද මන් දන්නේ. හරිම කැමැති ඇඳුම් නැතු ඉන්න. අර තේරෙන්නේ ඇයි මේ මිනිස්සු මේ මාව මේ බඳින්නේ කියලා. ඒ වගේම තමයි මගේ අතට පොඩි එකෙක් ගත්තොත් උගේ ඇඳුම් ගලවන එක ගලවනවාමයි මම ඒක හිතන්නේ. ඒ වගේ ඒ කාලේ හිතන්න ඕම ඉන්න පුළුවන්. මේ ලොකු උනාට පස්සේ අලිම කරදරයක් තමයි කුරුසෙත් කියලා එන ගැහුවා වගේ. নানা ආකාර ඇඳුම් ඇඳගෙන මේ විකට ඇඳුම් තරගයක අපි ජීවත් වෙන්නේ ලෝකෙම. අර පුංචි කාලේ මොනවාක්වත් නැහැ. තාමත් සුන්දර කේල්වල ජීවිතයක් තිබුණේ හොඳ නරක හැඟීමක් නැහැ. මේ අසුචි මේ රත්තරන්ය කියලා කිසිම වෙනසක් නැහැ බිම තිබුණු දෙක මත ගන්න. මේ අම්මයි තාත්තයි කියලා දැනුවා මේ ස්ත්‍රී පුරුෂය කියලා දනවා මේ සිංහලයේ දෙමළේ කියලා දනවා මොනක්වත් තිබුණේ මොන්න තරම් සුන්දර ජීවිතයද නමුත් අර ලිංගික හැඟුම් පහළ වෙලා Taman දරුවෝ බිහි කරාට පස්සේ අපිට මේ සුන්දර ජීවිතය ගත කරගන්න බැරුව යනවා අපිට පස්සේ සිද්ධ වෙනවා මේ දරුවන් ඉදිරිපිට හොඳ පැත්ත පෙන්වලා දෙන්න මේ පුබ්බාචාරයන් වහා විදිහට දෙමව්පියන්ට හොඳ පෙන්වන්න හදන්න ගියාම ඔන්න ගැටුම් අර දරුවා මොනවාක්වත් නැතුව ලස්සන මේ පෙන් පිටක් වගේ ඉන්න දරුවට හොඳ නරක පෙන්වන්න ගිය ගම දෙමව්පියොත් අතරයි දරුවන් අතරයි ගැටුම දෙමව්පියෝ දෙමව්පිය අතරමත් ගැටුම එනවා. ඒ නිසා මේ දෙවෙනි යුගයේ වෙන්නනවා සදාචාර යුගය කියලා. ඒක හොඳ නරක පිළිවි. හැම ආගමක්ම තියෙන ඔන්න ඔතනයි. නමුත් මේක ජීවිතේ මධ්‍යස්ථ අවස්ථාවක් විතරයි. සරුවචනාංශේ පෙන්නවා අපි අපි අර සුන්දරත්වයේ පාවා දීලා හොඳ නරක අරගත්තානේ. ඒක අපිට වෙන්නේ තල තුනකම. මේරිච්ච කතියක්. නමුත් මේ හොඳ නරක දෙක පාවා දෙන්නේ නැතුව කවදාකවත් සත්‍ය අවබෝධ කරන්න බෑ. ඒ නිසා වෙන විදිහට කියන්න පුළුවන් සමතයෙන් කවදාකවත් සත්‍ය අවබෝධ කරන්න බෑ විපස්සනාට යා යුතුයමයි. විපස්සනා ජාති කරන්නේ හොඳ නරක දෙකටම එකාකාරව සලකනවා. තෝරන්නේ නැහැ, බේරන්නේ නැහැ, වර්ග කරන්නේ නැහැ, පව්ය කියලා බලන්නේ නැහැ, පින්ය කියලා බලන්නේ නැහැ, කල යුත්තේ නැහැ, නොකල යුත්තේ නැහැ යමක් මතුවෙනවද? මතුවෙන එක ඒ ආකාරයෙන් බලන්න කිව්වහම අපිට ඔක තේරුම් ගන්න බැරි මොකද මේ තරම්ම මේ හොඳ නරක දෙකේ අපි අල්ලබදාගෙන ජීවත් වෙනවා. අනිත් එක මේක පුද්ගලික වැඩක්. විපස්සනා කියලා කියන පුද්ගලික වැඩ දෙන්නේ උඩ කරන්න බෑ. දෙන්නේ එකතු වෙච්ච ගමන් ආචාර ධර්ම මත වෙනවා. සමාජ ධර්ම මත වෙනවා. මත වෙච්ච ගමන් අපිට අපේ වැඩේ කරගන්න බැරි නිසා පැත්තකට වෙන්න, අරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශුන්‍යාකාරගත වෙන්න කියන්නේ ওই වැඩේ කරකස දාගෙන යන්න පුළුවන් ගමනක් නැහැ. පුළුවන් නම් පාරමිතා පුරාගෙන අපි යසෝදරාවත් අරගෙන යන්න තිබුණානේ. අර යසෝදරා තියාඩු ගන්න රාහුල කුමාරයවත් බලන්න ගියේ. ඒ ගිහි කාලෙම දැනගෙන හිටියා මේ වැඩේට දෙන්නෙකුට බෑ මේක තනි කඟ වෙනගේ අඟ වාගේ. අනික හැම සතිකටම අන් දෙකක් තියෙනවනේ. කඟ වෙනකට විතර තනි අඟ තියෙන එක විතර ශක්තියක් ලෝකේ ඇත්තෙම නැහැ. ඒක නිසා මේ හොඳ නරක දෙක පවතින්නේ සමාජ ආශ්‍රය තුල. අපි සමාජයේ ඉන්න තාක්කල් ධර්මානුකූල ආගමානුකූල වෙන තාක්කල් අපි හොඳ නරක දැනගන්න ඕන නමුත් මතක තියාගන්න හොඳ නරක තියෙන තාක්කල් සත්‍ය වෙයි. ඒකයි සර්වචනාදී චංකි සූත්‍රය දේශනා කරේ සද්ධාවෙන් ගත්තත්, රුචියෙන් ගත්තත්, අනුසවයෙන් ගත්තත්, ආකාර පරිවිතක් කෙරියත්, ditthi nijjana kanti කෙරියත්, ඔය තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔය ගත්තේ නැති කොට හරි සත්‍ය තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි දැනට හොඳයි කියලා බාරගෙන ඉන්න කොටසේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා අර බැහැර කරපු කොටසත් හොඳ කොටසටත් සමාන ආකාරයෙන් සලකනද මෙන්න මේක කියන්න පුළුවන් විපස්සනාවට දෙන්න පුළුවන් හොඳ අර්ථකථනයක් කියලා. අපේ ජීවිතේදී අපි නැවතත් හැරලා බලනවා හොඳට ඉදිරිපත් කරනවා නම් හොඳ හොඳ වශයෙන් විතරක් බලනවා. නරක නරක වශයෙන් බලන්න නැත්නම් පැමිණිච්ච තාලෙට බලන්න. ඉවෙනතු හොඳ එනකොට බදා ගන්න නරක එනකොට දුරු කරන්න ගියොත් තමයි මේ සමාජයේ තියෙන මේ ආචාර ධර්ම කැඩිලා අපි අවුජාලාවක පැටලෙනවා. අපි ඒකකොට මේ සමාජශීලී සතෙක් බවට පත් වෙනවා. මේ හොඳ නරක ඉක්මවලා අපිට කවදා හෝ සත්‍ය තේරුම් ගන්න වෙනවා කියලා දැනගන්නකොට අපිට තේරෙන පටන් අර ගන්නවා බොහෝ කර්මාන්තවලදී ගත කරුවොත් අපිට මේ සමාජ ධර්මයෙන් වෙන් වෙන්න බෑ. බොහෝ අල්ලාප සල්ලාවේදී ගත කරොත් අපිට ওই සමාජ ධර්මයෙන් වෙන් වෙන්න බෑ. බොහෝ නිදිමරා නිදිකටවක කරන්නත් බෑ. කනසංජනිකාව කියන සෙනඟක් එක්ක අතරමැද ඉඳලා කරන්නත් බෑ. සංසර්ගය කියලා කියන මේ එක එකනත් එක පවතින ඇයි හොඳයි කම්පාවත් අගෙන මේ කරන්නත් බෑ. ඊට ඇතුලේ ඇතුළේ ප්‍රපංචක මේක කරන්නත් බෑ. ඒවයි එනවනේ ආපු වෙලාවට මේ මට්ටමෙන් සලකලා අපි පුළුවන් තරම් අපේ හිත පැමිණෙන ධර්මයට අප්‍රමාදීව මුණ දෙන්න. පාපං පාපතෝ පස්සත පාපයේ පාපේ වශයෙන් දකිව දැනගනුව කියන මේ බුදුජාන් වහන්සේ කියන තේ තමයි මේ සතිය පන්නරේ තියෙන තැන. සතිය බල කවන තැන. ඒ නිසා සති බලය කියනකොට සරුවචනාංශේ මේ දේශනාවක් අනුව සාරිපුත්‍ර සාංශේ දේශනා කරලා තියෙනවා ප්‍රමාදේ අකම්පියත්තේන සති බලං කියලා. මේක තමයි පරිසම්පදා මාර්ගයේ සති බලය සිහියේ බලම හිමි විකර කරන කෙටිම කෙටිය දුම. පමාදේ අකම්පියක් තේන කියලා කියන්නේ දැන් හිතට රාගය ඇවිල්ලා. සරාගේ චිත්තං. නමුත් කම්ප වෙන්නේ මෙන්න මේකටයි සති බලය කියන්නේ. අපි හිතන රාගයක් ආවම කම්ප වීම යුක්තක් කියලා. මේකයි ආගම කියලා හිතනවා. මේකයි සදාචාරය කියලා හිතනවා. මෙන්න මේ කම්පණයේ තියෙනකම් කුප්පයි. මේකයි කියන්නේ කුප්ප හිත කියලා. අකුප්පා වෙනවයි කියලා කියන්නේ හොඳටම රාගයේ තියෙන බව දන්නවා අකම්පිතයි. මෙන්න මේ හැකියාවක් තියෙන බව සරුවචනාංශය අත්දකලා මරුණාවේ මෛත්‍රියෙන් අපට කියලා දෙනවා කරුණා කරලා. පාපං පාවතෝ පස්සත. එහෙම නැත්නම් පමාදේ අකම්පාවෙන්ට. මෙතන පාපය කියලා කියන්නේ හිතට රාගය ඇවිල්ලා. අපි දන්නවා. අපි කියන අප්‍රමාදී කියලා කියනවා නම් වහාම රාගය උත්සාහ දුරු කරන්න කලබල වීමයි අප්‍රමාදී කියලා හිතෙන්නේ නැහැ. මේ රාගේ ආපුව දැනගත්තර ගොලප් වෙන්න එපා. කරප්පන් වෙන්න ඕන එකක් නැහැ. කලබල වෙන්න ඕන එකක් නැහැ. මේකේ කළු සංසාරේ කෙල කෝටි ලක්ෂ වාරයක් ඇවිල්ලා තියෙනවා. මොකද යා පොඩ්ඩක් රාගේ රාගේ වශයෙන් බලමු. මෙන්න මේකටයි සතියේ බලමහිනේ කියලා කියන්නේ. එන්න මේකටයි කියන්නේ ගඟක් දිග පල්ලෙහාට ගසාන යන එක නෙවෙයි ගඟ රැල්ව දිගේ ඉහළට කපාන යනවා කියන එක යෝගාවචරයි කියලා කියන්නේ පහළට ගඟන ගඟේ ඉහළට පුරුදා පීනන කෙනා. එන ප්‍රවාහයට අහු වෙලා පල්ලෙහාට යනවා අපි වෙනවා රැල්ලට වැටිලා රැල්ලට අහුණයි කිය. මේ රැල්ලට වැටෙන්නේත් නැතුව රැල්ලට අහු වෙන්නේ නැතුව ඉඳනනම් මේ ලෝකයා කිව්වට අපිට ආපු රාගේ අපට හොඳයි. රාගේ රාගේ වශයෙන් දැනගන්න රාගේ නැති වෙලා හරියන්නේ නැහැ. ඒ වගේම රාගය පිළිබඳ අපේ තියෙන මේ වැරදි සංකල්පනාවේ චිත්තේ චිත්තානුපස්සනාව කරන්නත් බෑ. මේ නිසා සරුවචන් වහන්සේ මේ චිත්තානුපස්සනාව විතරක් නෙමෙයි මේ ධර්ම දේශනාව නම් ගැලපෙන්නේ ඕනෙම අනුපස්සනාවට ගැලපෙනවා. නමුත් අපි කරගෙන කරගෙන යනකොට එක එක සූත්‍ර ඉදිරිපත් කරගනිමින් තමයි අපි මේ හදාගත් ආයුධේ පන්නරේ තියාගන්නේ. ඒ නිසා සරාගී හිත සරාගී හිත වශයෙන් දැනගන්න නම් සරුවචන් වහන්සේ විසින් පාපයේ පාපයේ වශයෙන් දැක ගන්නව කියන මේ බණ මෙතෙන් කිට්ටු කරගත්තොත් අපිට ගැම්මක් එනවා අපිට ශක්තියක් එනවා ඒ වගේම අපි මෙතෙක් කල නොදැක්ක තාලෙට අපේ දිහාවද අනුන්ගේ රාගේ නෙමෙයි මේ කතා කරන්නේ නාහු රාගෙත් නෙමෙයි එන්න කියන රාගෙත් නෙමෙයි මේ ඉදිරියට ආපු රාගය ගැන අන්න ඒකට අපි 100 100ක්ම අවදි වෙලා මෙන්න මේකට කුලප් වෙන්නේ නැතුව මෙන්න මේකට කම්ප වෙන්නේ නැතුව මෙන්න මේකයි සතිය බලමහිමේ කියලා කියන්නේ කියලා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නම් එක ලාභේ තමයි ප්‍රකට ලාභේ තමයි නොසැලෙන වෙනසක් නොවන ලාභේ තමයි ඊගාව චිත්තක්ෂණේ මතුවෙන රාගේ මේ දෙලේ චිත්තක්ෂණේ කලින් දැක්කදයි ඊගාවට මතුවෙන රාගේ ඊට දෙලේ චිත්තක්ෂණ ධාතුවට ඇගේ එතකොට එnde එnde රාගේ බලපින්නවා ඒක නිසා විපස්සනා ඥාන ගැන සඳහන් කරනකොට මතක් කරනවා මේ පළවෙනියෙන්ම තියෙන නාම රූප පරිච්ඡේද ඥානෙදී අපි දැනගන්නේ මේ පය එසවීමේ කැමැත්ත නිසා පය එසවීම සිද්ධ වෙනවා සක්මණේ. ආස්වාද කිරීමේ කැමැත්ත නිසා ආස්වාදේ පහළ වෙනවා. ආස්වාද කිරීමේ කැමැත්ත නැත්තම් නොකර බැරිකම නිසා ඇතිවෙනා වූ වේගය ඒක චේතනාවක්. මේ චේතනාව නිසා ආස්වාදේ කියනා වූ නාම ධර්ම මේ චේතනා නම් වූ නාම ධර්ම නිසා ප්‍රස් ආස්වාදේ කියන රූප ධර්මයි. වායෝ පොට්ටබ්බ ධාතුව අපිට වැටෙනවා. ඔන්න ඔය දෙක වෙන් කරලා දැන ගන්නවනේ මෙන්න මේ චේතනාවක් එනවා. ඒ චේතනාව ඉබේම ජීවිත ආශාව නිසා එන දෙයක්. මේ නිසා ඔන්න හුස්මක් ඇතුළට ආවක දැනගත්තා නම් හුස්ම කියන වායෝ පොට්ටබ්බ ධාතු කොටස රූප ධර්ම කොටස. ඒක දැනගන්නා වූ හිත ඒක චේතනාව දැනගන්නා වූ හිත නැත්නම් ඇතුන්නේ වායෝ පොට්ටබ්බ ධාතු බව දැනගන්නා හිත ඒක ඒකේ පෙන්නන ක්‍රමයේ හැටියට දැනගන්න අයිති නාම ධර්ම ඔච්චරයි නාම රූප පරිච්ඡේ ඥානෙ කියන්නේ වෙන මොනම දෙයක්වත් අන් වෙන්නේත් නැහැ වෙන මොනවත් වෙන එකක් නැහැ. Taman ඉස්සරහින් අරමුණ මූණට මූණ දාලා හිටිනවා ඒක 100 100ක් ගන්න. කොයිට වැඩි එහා වෙන ඥානයක් නැති බවක් ගන්න. මේක උනත් විශාල එකලසක් බවක් ගන්න. මේක විශාල සත්‍යයක වෙන බවක් ගන්න. මේක වෙන්නේ විශාල සමාජයක් ඕනේ බවක් ගන්න. දැනගෙන ඇතුළ රුස්ම ගන්නකොට ඇතුළ ටිස් ගැනීම දැනගන්න. එච්චරයි. පහු වෙනකොට පහු වෙනකොට තේරෙන්න පටන් ගන්නවා මේ හුස්ම නොගෙනින්න ශක්තියක් අපිට නැහැ අනිවාර්යයෙන්ම හුස්ම අරගෙන නැතගෙන හිටියොත් චේතනාවක් තියෙනවා පිට කරන්න ඒ චේතනාවන පිට වෙනවා එළවල දානවා ඒකවල පිට වෙන බව දැන ගැනීමත් පිටවීමට අවශ්‍ය කරන චේතනාව දැන ගැනීමත් වගේ දේවල් නාම ධර්ම මෙන්න මේ විදිහට ඉස්සරලා නැත්නම් ආනපනේ පටන් ගන්නකොට අපිට කවදාවත් චේතනාව අහුවෙන්නේ නැහැ අපිට පේන්නේ වායෝ ධාතුව ඇතුල් වෙනවා පිට වෙනවා. ඔක දිහා බලාගෙන ඉන්නකොට ඉතාමත් වැඩි වේලාවක් බොහෝ වේලාවක් ආනාපානෙ කී කරු කරගත්තට පස්සේ ආනාපානිය දැපෙන දමා ගත්තට පස්සේ හොඳට තේරෙන පටන් අර ගන්නවා ආස්වාද හමාරු වුණාට පස්සේ අපිට හොඳ විවේක තනක් හම්බෙන්න පුළුවන් නම් ඉන්න බලන්න. ඉන්න බෑ. මේක ප්‍රසවාස කරන්න විශාල උවමනාවක් ප්‍රයත්නයක් එන්න පටන් ගන්නවා. ඒ ඒ ප්‍රයත්නේ නැතුව ප්‍රසවාසය සිද්ධ වෙන්නේ නැහැ. හරියට විදුලි පොත්තම දැම්මේ නැත්නම් ඒ ඒ විදුලි පංකා වැඩ කරන්නේ නැහැ. ඒ විදුලි පොත්තම දැම්මේ නැත්නම් ජලයේ සීතල වීම සිද්ධ වෙන්නේ නැහැ. ජලයේ රත් වීම සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ විදුලියට අවශ්‍ය පොත්තම දානවා වගේ ඇතුළත චේතනාවක් පහළ මේ චේතනාව මුලින් පේන්නේ අර රූප ධර්මයේ උඟ වේලාව බලන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒකට හේතු වෙච්ච කාරණා පේනවා. සක්මන් කරනකොට තුඟා සක්මන් කරලා සතිමත් වෙනකොට ඒක එක පියවරෙන් පියවරට චේතනා පහළ වෙන හැටි පේනවා. ඒක නිසා යම් වෙලාවක මේ නාම රූප දෙක කියන ගොරෝසු ඥානය පහළ වුණා නම් එම අරමුණෙහිම බොහෝ වෙලා ඉන්නකොට ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියන ඊට ප්‍රත්‍ය දැක ගැනීමේ ප්‍රත්‍ය අල්ලා ගැනීමේ ප්‍රත්‍ය වගලා ගැනීමේ යටපත් කර ගැනීමේ ඥානය පහළ වෙනවා නිසා මෙවැනි ඥානයක් අත්කින් තොරව මේ පටිච්චසමුපාදයේ පොත් ගණන් ගියේ නැත්තො ඉන්නවා. දේශන පැය ගණන් පවත්තල නැත්තො ඉන්නවා. නාම රූප වශයෙන් ආනාපානිය දන්නේත් නැහැ. සක්මණක තේරෙන්නේත් නැහැ. පටිච්චසමුපාදය පිළිබඳව වාදත් කරනවා. අන්ධ භූත වැඩක් වෙන්නේ. අන්ධ પરම්පරාවක් තියෙන්නේ. ඊට වැඩිය කොච්චර වෙනසක් තියනවද? Taman ආනාපානිය හොඳට බලාගෙන ඉන්නකොට නැත්නම් සක්මණේ හොඳට කරගෙන යනකොට මේ සක්මණේ එකම පියවරක්වත් ඒකට අදාළ චේතනාවකින් තොරව පහළ වෙන්නේ නැහැ. මේ චේතනාව පහළ වෙච්ච නිසා සක්මනේ එසවීමේ ක්‍රියාව සිද්ධ වෙනවා. යැවීමේ චේතනාව නිසා යැවීමේ ක්‍රියාව සිද්ධ වෙනවා. ඕක බලාගන්න යැවීම පමණක් රූප ධර්මයක් වශයෙන් කිල්ල කෝටි ලක්ෂ වාරයක් බලනවා. එකම බලනවා. නැවත නැවත බලනවා. බලනකොට බලනකොට තමයි ඒකේ හේව නැල්ල ඒකට හේතු වෙච්ච දේ හරියට රූප දෙනතුන් බලාගෙන ඉන්නකොට රූප දෙන අටවන නූල මේ පෙන්නේ දේ හදලා තියෙන කළු තිරේක මේ රූපට නටවන්නේ. බලනකොට පේන්නේ රූපඩේට පණ කියනවා. නමුත් හොඳට ඕම දන්නවා ඒ රූපඩේ විසින් අපිව පච කරන බව. කෝක දැනගෙන හොඳට බැලුවොත් හොඳ රූපඩේ නටන නූල් ටික පේනවා. නූල් ටික බලනකොට රූපඩේ කතා කරනවා වගේ විවාද අත්තල් උඩින් ඉන්න මිනිහයි කතා කරන්නේ. අපිට වෙන රූකඩේ කතා කරනවා. එකපාරක් රූකඩ බැලුවට ඕක අහුවෙන්නේ නැහැ මොකද කටත් අරගන්නේ බලන්නේ රූකඩ බලනවා. එතකොට අහුවෙලා කටපු කටපත් වාගෙන හොඳට බලන්න. බලන පේනවා මේක රෙදි වලින් හදපු එකක්. එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. එතකොට හැබැයි නාලගම පේන්නේ නැහැ. දුන ප්‍රෝල් සූත්‍රය විතරයි වෙන්නේ. අන්න ඒ වගේ තමයි සක්මන් කරනකොට කරනකොට දිගට යනකොට සක්මන ඇතුලේදී මේ ක්‍රියාවත් වීමේ මූලික ශක්තිය. එහෙම නැත්නම් මේ කියන චේතනා දැක ගන්න පටන් ගන්නතර පස්සේ ඔක හුදු යන්ත්‍රයක් විතරයි. ඒ චේතනා આવොත් ඒ ක්‍රියාව නැතර කරන්න පුළුවන් జగතේ జగත්කමක් මඩත් නැහැ, බ්‍රහ්මයාටත් නැහැ, දෙවියන්ටත් නැහැ, මහරෙකුටවත් නැහැ. ඒ චේතන ආවොත් කරුණු හරිනම් ඒ පියවර සිද්ධ වෙනවා. ඒ පියවර සිද්ධ වෙනකොට ඔන්න බරගති හැලුපත් අපිට පේනවා. අපි ඉස්සල්ලාම දැක්ක බරගති හැලුපත් විතරනේ. ගාක් කියලා බලන තමයි ඒකේ හේතුව දැක ගැනීමේ අපි සාමාන්‍ය සිංහලේ කියන ජාතකය දැනගන්නවා කිය. මිනිහ කුගාක ලාස්ට් එකකට අපි ආගේ ජාතකය දැනගන්නවා. එයා මේ අහවල් කෙනා අහවල් කෙනා කියලා. අන්න ඒ වගේ ධර්මතාවයක් බුදුහාමුදුරුවෝ දැකලයි උන්වහන්සේ මතක් කරන්නේ <clears throat> අකුසල ධර්මයක පාපයක ප්‍රමාදයක් වෙච්ච වෙලාවක ඒකට හේතුව දක්වන්න ඒ අකුසලය ටිකක් කියලා ආශ්‍රය කරනවා. ටිකක් වෙලා කියන එක නෑ වැරදි හුඟක් වෙලා ආශ්‍රය කරනවා. අකුසලයේ අස්පනා අපිට තියෙදි ලේ පිට තියෙදි ඒක දිහා බලන්නේ මේ ශක්තියක් තියෙනවා බලන්නේ ඉඳ ඉඳ ඉඳ අකුසලයට අපිව කෙරසන්න තියෙන අවස්ථාව අඩුයි අකුසලයට අපිව යට කරන්න තියෙන අවස්ථාව අඩුයි අපිට අකුසලයේ යටපත් කරන්න පුළුවන් ශක්තියක් වෙනවා ඒනේ හේතුව මොකද මේ අකුසලයේ ඇති වෙන මෝරණ්ඩ ඉස්සලා අකුසලයේ ඇති වෙන පාර දිහාවටයි හිත ඉස්සල්ලාම යන්නේ ඒක තරුණ අවස්ථාව, ලදරු අවස්ථාව දැක ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක නිසා මේ කර්මස්ථාන භාවනාව හොඳට තේරුම් ගන්න ඕනේ එකම දේ ලක්ෂ වාරයක් බලන්නයි බුදුහාමුදුර අපිට යෝජනා කරලා තියෙන්නේ. ඒ අතරතුර විවිධ දේවල් ඇවිල්ලා මේ බාධා කරනවා අපි ඒක ඒවා එනේන තාලට වගේ ස්වභාවික ලක්ෂණ දැනගන්න උත්සාහ කරනවා. නමුත් මූල කර්මස්ථානයේ ගත් එක බොහෝ වෙලා ඉඳිල්ලෙන් කරන්නේ ස්වභාවය දක්වනවා දක්වනකොට ඒකේ මුල තිතිය එහෙම නැත්නම් ධම්මට්ඨික කියලාත් මේකට කියනවා පච්චේ පරිග්‍රහක් කියලා කියනවා ඒක දැනගන්න පුළුවන්. මෙන්න මේ වාගේම සරාගී හිතේ රාගීකමට හේතු වෙන ධර්මයේ දැක ගන්න නම් සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති. මෙන්න මේක හිතේ වැලේකට වගේ මතක තියාගන්න ඕනේ. මෙන්න මේකට අටුවාව දෙනවා අපිට පුංචි අත්තර. ඒ අටුවාව අපට සඳහන් කරනවා මේ අප්‍රමාදය දෙකට කරලා නැත්නම් දෙවරකට අධියර දෙකකට ක්‍රියාවත් කරන්න කියලා. කාරාපක අප්‍රමාදය සහ කාරක අප්‍රමාදය වශයෙන්. කාරාපක අප්‍රමාදය කියලා කියන්නේ මොකද්ද? රාගයක් ඇති බවට අපිට මොකද්ද දැනීමක් දෙනවා. දැන් මම අමාරු වෙట్లా කියේ. මගේ හිත රාගී වෙලා. කියලා දැන් මම සතියේ නැහැ. මම පමාදයට වැටලා තියෙන්නේ කියලා මේ ඇහෙන් නෙවෙයි මේ සංඥා වෙන්නේ කනෙන් නෙවෙයි නාසයෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි කයෙන් නෙවෙයි මනසින් නෙවෙයි 아무තු ඉන්ද්‍රියකින් එන්න පටන් ගන්නවා සතිමත් වෙන්න වෙන්නේ අන්න ඕක අල්ලගත්තොත් මම අමාරු වැටලා තියෙන බව දැනගන්න කාරාපක අපමාදේ දැනගත්තොත් මෙන්න මේකට තමයි කියන්නේ පාපං පාපතෝ පස්සත කියන තැන ඊට පස්සේ දැක්කට පස්සේ වැරද්ද වැරද්ද වශයෙන් ඒක නිවැරදි කරනවායි කියන එක ඉබේ සිද්ධ වෙනවා. ඒක තමයි වෙනම යන්ත්‍රයක් ඕනේ නැහැ. අපිට අවශ්‍ය කියලා කියන්නේ මෙන්න මෙවැනි අමාරුවක් අපි වැටලා තියෙනවා. මෙන්න මෙතනයි අපි ඉන්නේ කියලා පහපේ පාක්ෂ වශයෙන් දැක්කට පස්සේ හිතේම නැහැ ශක්තියක් ඒක ආයෙ බුද්ධ විඳින්න පුළුවන්. ඉබේ මේක යන්ත්‍රෙම නැත්නම් ස්වභාවයෙන්ම වෙන් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පාපේ පාපේ වශයෙන් දැක ගැනීමටමයි බුදුහාමුදුරුවෝ බලවෙනීම බලවත්ම අවධානය යොමු කරන්නේ පාපයෙන් විරල් මේ විරජ්‍ය විරමණය එහෙම නැත්නම් විරාගය නිබ්බිදාව ඒකෙදි එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. මේකට හුඟක් වෙලාට ගන්න දක්ෂම නැත්නම් බොහොම කැපී පෙනෙන උපමාව තමයි මේ රහස් පොලිසිය වැඩි. රහස් පුලිස හොරෙක් අල්ලන්න යනකොට ආයුධ ගෙනියන්නෙත් නැහැ යුනිෆෝම් එකේ යන්නෙත් නැහැ. ඒ පුද්ගලයා කරන්නේ හොරා පැත්තකට හුඟා කියලා පරීක්ෂා කරන එකයි. එන හැටි හොරකමක් කරන හැටි හොරකම අරගෙන බඩු අරගෙන යන හැටි විකුණන හැටි ගත කරන දේවල් සේරම දැකගෙන තව හොරකමුත් කරද්දි තාම පොලිසියට කියන්නේ ආයේ නෑ අවල් එක අල්ලන්නේ කියලා. මොකද එක හොරකම නෙවෙයි දෙක නෙවෙයි තුන හතර දිගට බලන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒකයි පුහුණුව ඒ රහස් පොලිසිය නියෝජිතයන්ද ඊට පස්සේ තමයි මේ පුද්ගලයා රටේ පොලිසියට ගිහිල්ලා මතක් කරලා දෙනවා අන්න අසවලා මේ සේරම කෙරුවා. මට ඕන වෙලාවක සාක්ෂි දෙන්න පුළුවන්. මම කියන්නම් ආවල් වෙලාවට එන්න එයා වැඩේ කරනවා අල්ලලා දෙන්න පුළුවන්. අත්කින් ලේ අත පිටම අල්ලන්න පුළුවන්. රහස් පොලිසිය යන වෙලාවේදී ආයුධ ගෙනියන්නේ නැහැ යුනිෆෝම් එකක් නැහැ. පොලිසිය යනකොට ආයුධ යුනිෆෝම් අරගෙන යන්නේ අර රහස් පොලිසිය කරන කරන්නේ හුදු සාක්ෂියක් දීමක් පමණයි. එහෙම කළා හොරේ කැල්ලුවොත් ආයේ හොරාට කවදාකවත් උසාවි කියලා බොරු කරන්න වෙන්නේ නැහැ මොකද එයාගේ අලකිය මුලගේ සේරම දානවා. නමුත් මේකෙදි මතක් කරන්න තියෙන වැදගත් කාරණාව තමයි එන්නේ විදියට Taman පිටිපස්සේ රහස් පොලිසිය ඉන්නවයි කියලා දැනගත්තා නම් හොරා පලාතේ වසන්නේත් නැහැ. අනිත් වගේ තමයි රාගයේ රාගයේ වශයෙන් තියෙන බව දැනගන්නා සත්‍ය ක්‍රියාත්මකයි කියලා දැනගත්තොත් රාගයේ විලිනවා පිළිගන්නේනවා ඉන්න බැරුව යනවා එතන ඒක චිත්ත නියාමයක් අපිට දවල් මතක් කරගත්තා වගේ ඕනේ කුණක් අවුවට දැම්මට පස්සේ ඒ අවුවේ තියෙන ශක්තියක් තියෙනවා ඒක විස බීජ නැතනවා ඉතුරු වෙන්නේ හොඳ හරිය විතරයි අනිත් වගේ තමයි සති ධාරාවට සති ආලෝකයට මොනම කුණක් අහුණා මේක විශේෂයෙන්ම කියන්නේ මේ ಗುಣ සම්බන්ධව වැරද්ද සම්බන්ධව පාපේ සම්බන්ධය තමයි සතිය ඉතාමත්ම විචිත්‍රයි. පින්කම් කරනකොට ඔක ඉච්චර දැනෙන්නේ නැහැ. ඊට වැඩි ඉතාමත්ම විචිත්‍රව ක්‍රියාත්මක වෙනවා පාපම් පාපතෝ පස්සත. පාපේ පාපේ වශයෙන් දැනගන්න වෙලාදී සතිය අකම්පිතව නොපැකිලව ප්‍රමාදේ අකම්පියක් වෙන කියන්නේ අකම්පාව බලාගෙන ඉන්න පුළුවන් නම් මහ පුදුමාකාර හිතක්. ඒ හිත දෙවෙනි වෙන්නේ නිවන්නට පම්මනම. ඇත්තට මේ හිත පහළ වෙනකොට දෙවෙනි ලක්ෂණ හොඳට මේකේ තියෙනවා. නිසා ධර්මචනසේ සබ්බාසව සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ප්‍රථම ඥාන මාර්ග ඥානය පහළ වෙන්නේ දස්සනේන දැකීමෙන්ම පහළ වෙනවා. පාපේ පාප වශයෙන් දැකගත්තා නම් ඒක සුද්ධ කරන්න වෙනම යන්ත්‍රයක් ඕනේ නැහැ. ඉබේම පහළ වෙනවා. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා අපි සුද්ධවන්තයෝ, අපි පින් කරන කට්ටිය, අපි කුසල් කරන කට්ටිය කියලා ඔය අඳුරේ ඕනේ නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපි අතින් වර්ධින වෙලාවේදී එතනදීම රෙඩ් හැන්ඩල් අල්ලගන්න එකයි. සබ්බ පාපස්සා කරන. මේක තමයි බුදුහාමුදුරන්ගේ පළවෙනිම වූත් වැදගත්ම වූත් අවවාදය. පින් කරන්නේ මොකටද? පව කරන අවස්ථාව වළක්වා ගන්න එක විතරයි. නැත්තම් අපේ ජීවිතවලට පිළින් ඇති වැඩකුත් නැහැ. මොකද ලොකුම පින තමයි අප්‍රමාදේ අප්‍රමාදයට වැඩගත් පරස කොටස රසමස උල තියෙන්නේ පාපයේ ක්‍රියාත්මක වෙන අපමාන. ප්‍රමාදී අකම්පියක් තියෙන සති බලන් කියපු විදිහට ප්‍රමාදී සහ සතිය එකතුව ක්‍රියාත්මක කරන මේ තැන අභියෝගයක් අපට. මේ කාරණාව තේරුම් ගත්තා නම් මේ ධර්ම කොටහ තේරුම් ගත්තා නම් ඕකේ જાතියක් ආගමක් ભેදයක් ස්ත්‍රීලිංග පුරුෂලිංග මොනම දෙයක්වත් නැහැ. මෙතන ඉඳලම අප කරා පැමිණෙන සෑම පාපයක්ම අපිට ධර්මතාවයක් බවට පත් වෙනවා. අපිටපත් වෙන සෑම නීවරණයක්ම අපි මෙතෙක්කන් ලැජ්ජාවට කාරණාවක් කරගත්ත මීට පස්සේ ඒක අපිට සතිය පිහිටීමන සතිය බල ගැනීමට සතිය ජව ගැනීමට ප්‍රධාන සාක්ෂියක් වඩපත් වෙනවා. එතකොට තේරෙනවා මෙන්න මේ දේ නැති නිසායි දිවි ලෝකෙදී නිවන් දකින්න බැයි. පාපේ මේ තරම ප්‍රකටයි. වැරද්ද කියන එක මේ ලෝකේ අනන්තයි අප්‍රමාණයි. දුක කියන එකේ කිලෝරක් නැහැ. වේදනාව කියන එකේ කිලෝරක් නැහැ. නරක හිතවිලි කියන එකේ කිලෝරක් නෙමෙයි මේ සෑම දෙයක්ම පොරක් පාඩපත් කරන්න පුළුවන්. අන්නේ දාට තමයි අපිට පුළුවන් වෙන්නේ අනේක සාති සංසාරම් කියපු තාලෙට වඩුවා දැකලා වඩුවගේ හදද්දි ඩිස්මිස් කරන්න එපා මනුස්සයා. ඉහිය රසායන අස්තිලොත් අපිට කවදාකවත් මේ සූත්‍රය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. යන්ත්‍රය දැන ගන්න හම්බ වෙන්නේ නැහැ. මේක රහස දැනගන්න මිනිහාවේ අස්පනා පිට දැක දැක දන දන මේ නරක ගේ හදන හැටි හොඳට බලන්න මොනම දෙයක්වත් වෙන්නේ අපි මේ වැරදි වැඩකට උපදෙස් දීලා අපි පෞසිත කරගන්නවා කියන අදහස තමයි අපි වළක්වන එකම හේතුව මම මේ සරුවචනාංශික මේ සූත්‍රයේ ඉස්සරහින් තියෙනවා පාපං පාපතෝ පස්සත අයං පඨම ධම්ම දේශනා කියන කාරණාව සලකා බලන්නේ කියලා.